එය මුල් කරගෙන ධර්මදේශනාව කරන්න පුළුවන් නම් හොඳයි කියලා. ඉතින් ඒ නිසා අද ධර්මදේශනාව තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ අපි යම්කිසි පින්කමක් සිද්ධ කරනකොට එතනදී කොහොමද සීලය වැඩෙන්නේ කොහොමද සමාධිය වැඩෙන්නේ කොහොමද ප්‍රඥාව වැඩෙන්නේ කියන මේ காரணා තුන පැහැදිලි කරලා දෙන්නට. ඒ සඳහා අපි මාතෘකා කරන්නට යෙදුනේ සංයුත්ත නිකායේ දේවපුත්ත සංයුත්තේහි චන්දන සූත්‍රයට ඇතුළත් ගාථා ධර්මයක්. බුදුරජාණන් වහන්සේ වෙත පැමිණි චන්දන දිව්‍ය පුත්‍රයා තථාගතයන් වහන්සේගෙන් විමසනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස යම්කිසි කෙනෙක් මේ කෙලෙස් ඕඝයන් තරණය කරනවා නම් ඒ සඳහා සුදුසුකම් ලබන්නේ කොයි විදිහේ කෙනෙක්ද මොන වගේ ගුණාංග තියෙන්නට ඕනද මේ කෙලෙස් සෝඝයන් තරණය කරන්නට කියලා චන්දන දේව පුත්‍රයා බුදුරජාණන් වහන්සේගෙන් විමසුවා. ඊට පිළිතුරු වශයෙන් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ගාථා ධර්මයයි අපි මාතෘකා කළේ සබ්බදා සීල සම්පන්නෝ පඤ්ඤවා සුසමාහිතෝ ආරද්ධ විරියෝ පහිතත්තු ඕඝං තරති දුත්තර. දේවතාවෙනි යම්කිසි කෙනෙකුට මෙන්න මේ ගුණාංග පහ තියෙනවා නම් මොනවද? සබ්බදා සීල සම්පන්නෝ සියලු කල්හි සිල්වත්ව කටයුතු කරනවා නම්. පඤ්ඤවා ප්‍රඥාවෙන් යුක්තනම්. සොසමාහිතෝ සංවර වූ ඉන්ද්‍රිය ඇතිව එකඟ වූ සිත් ඇතිව කටයුතු කරනවා නම්. ආරද්ධ විරියෝ ආරම්භන ලද වීරෙන් යුක්තනම්. පහිතත්වෝ අර නිවන අරමුණු කරගෙන ක්‍රියා කරනවා නම් මෙන්න මේ ගුණාංග පහෙන් යුක්ත කෙනා ඕඝං තරති දුත්තරං මේ තරණය කරන්නට දුෂ්කර වූ ක්ලේශෝඝය තරණය කරනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා දැන් එතකොට අපි හැම කෙනෙක්මත් නිවන් දැකීම සඳහා කටයුතු කරනවා නම් අපට මේ ගුණාංග පහ සම්පාදනය කරගන්නට සිද්ධ වෙනවා. ජීවිතයේ හැම අවස්ථාවකම ඉඩකඩ ලැබෙන ලැබෙන අවස්ථාවල වඩාත් උනන්දුවෙන් මේ කරුණු සම්පාදනය කරන්නට උත්සාහවත් විය යුතුයි. දැන් මේ මෑණියන් අපෙන් ඉල්ලීම් කළේ පින්කම් කරද්දී විශේෂයෙන් අනෙකුත් කටයුතු වලදී Tamanට මේ පිළිබඳව අවධානයෙන් ඉන්නට පුළුවන් වෙන්නත් පුළුවන් බැරි වෙන්නටත් පුළුවන්. නමුත් පින්කමක් කියන්නේ විශේෂයෙන් විමුක්තිය සඳහා මෙලව පරලව යහපත සඳහා අපි ඕනකමින් කැපවීමෙන් කරන දෙයක්නේ. අපට එතනදිවත් මේ සීල සමාධි ප්‍රඥා වැඩෙන හැටියට මේ කටයුත්ත කරන්නට පුළුවන් නම් තමයි ඒක පාරමිතා කුසලයක් හැටියට නිවන් දකින්නට උපනිශ්‍රේ වෙන්නේ. එහෙම නැතුව මිනිස්සු කරන හැම පින්කමක්ම නිවන් දකින්නට උදව් වෙන්නේ නැහැ. නිවන් දකින්නට උදව් වෙන පින්කම් වලට කියනවා විවට්ටගාමිනී කුසල්. ඒ කියන්නේ මේ සංසාර වෘතයෙන් එතර වෙන්නට, බැහැර වෙන්නට, නිදහස් වෙන්නට, විමුක්ත වෙන්නට අපට උදව් වෙන කුසල ධර්ම තමයි විවට්ටගාමිනී කුසල් කියලා කියන්නේ. සසරෙහි සැපේ පිණිස පමණක් හේතු වෙන කුසල් දහම් වලට කියනවා වට්ටගාමිනී කුසල්. මේ සංසාර වෘත්තය තුලම සැප විඳින්මින් පවතින්නට හේතු වෙනවා. මේ කාරණේම අද සමහරු පැහැදිලි කරන්නට උත්සාහ කරනවා ඒ සසර සැප පිණිස හේතු වෙන දෙයට කියන්නේ පින කියලයි නිවන් දකින්නට උදව් වෙන දෙයට කියන්නේ කුසලය කියලයි එහෙම අර්ථකථනය කරන්නටත් උත්සාහ කරනවා. ඉතින් කොයි විදිහෙන් අර්ථකථනය කරගත්තත් කමක් නැහැ. දෘෂ්ටිවලට එළඹෙන්නේ නැතිව අපි තේරුම් ගන්නට ඕන දේ තමයි නිවන සඳහා ඍජුව හේතු වෙන කුසල් දහම් තියනවා. නිවන් දකින්නට හේතු නොවි සසර සැපය සඳහා පමණක් හේතු වෙන කුසල් තියෙනවා. නිවන් දකින්නට හේතු වෙන කුසල් මොනවද? සසර සැප පිණිස පමණක් හේතු වෙන කුසල් මොනවද? යම්කිසි කෙනෙක් මේ කියන ලද ආකාරයට සීලය, සමාධිය, ප්‍රඥාව වැඩෙන හැටියෙන් හේතුඵල හඳුනාගෙන නුවණින් කුසල් දහම් කරනවා නම් අන්නේ කුසල් දහම් ආර්ය ශ්‍රාංක මාර්ගයේ වැඩෙන්නට නිර්වාණ අවබෝධය කරන්නට පුද්ගලයාට උපනිශ්‍රේ වෙනවා. ඒ නිසායිබඳු කුසල් තමයි විවට්ටගාමිනී කුසල් කියලා හඳුන්වන්නට පුළුවන්. යම්කිසි කෙනෙක් කුසල් කරනකොට සීලය වැඩෙන්නේ නැතිනම් සමාධිය වැඩෙන්නේ නැතිනම් ප්‍රඥාව වැඩෙන්නේ නැතිනම් හුදෙක් පරිත්‍යාග සීලී අදහසක් ඇතුව තව කෙනෙකුට යමක් දීම පමණක් නම් කෙරෙන්නේ ඒ කරන ක්‍රියාව තුළ යම් කුසල් සිතක් එහෙම නැත්නම් පුණ්‍ය කර්මයක් සිද්ධ වෙනවා. හැබැයි ඒ පුණ්‍ය කර්මය අර අනේකාගේ යහපත පිණිස යමක් දුන්නු නිසා සසර ගමනේ Tamanටත් සම්පත් ලබාගෙන සුවපත් වෙන්නට සැප විඳින්නට උදව් වෙනවා. හැබැයි එය කෙලස් නසන්නට ප්‍රමාණවත් වෙන්නේ නැහැ. කෙලස් නසන්නට ප්‍රමාණවත් වෙන්නෙම අර ආකාරයෙන් සීල සමාධි ප්‍රඥා වැඩෙන විදිහට ඒ කුසලයේ කරන්නට පුළුවන් නම් පමණයි. ඒ නිසා අපට වඩා වැදගත් වෙනවා කොහොමද නිවන් දකින්නට හේතු වෙන හැටියට පාරමිතා කුසලයක් වෙන හැටියට විවට්ටගාමිනී කුසලයක් වෙන හැටියට අපි කරන කුසල් දහම් සිද්ධ කරන්නේ. ඒ පිළිබඳව තමයි මේ මෑණියන් ඉල්ලීමක් කළේ ඒක කාරණේ මුල් කරගෙන මේ ධර්ම දේශනාව කරන හැටි. යම්කිසි කෙනෙක් කුසලයක් කරද්දී සීලය වැඩෙන්නේ කොහොමද? කොහොමද සීලය නොවැඩෙන්නේ? සීලයයි කියලා කියන්නේ නොකල යුතු දේවල් නොකර සිටීම, කල යුතු දේවල් කිරීම. එහෙම නැත්නම් අපි දන්නා හැටියට පංච දුෂ්චරිතයෙන් වළකින්නට සිතුවිල්ලෙන් වචනෙන් ක්‍රියාවෙන් ලෝකෙට හානි නොවන තමන්ට හානි නොවන තමන්ටත් අනුන්ටත් අනතුරු නොවන ආකාරයෙන් කටයුතු කරන්නට පුළුවන් වීම. සිතුවිලි වචන ක්‍රියාවන් තමන්ට සහ අනුන්ට මෙලවට පරලවට යහපත සිදුවෙන හැටියට හසුරුවා ගන්නට පුළුවන්. එහෙමනම් අපි පින්කම් කරනකොට සැලකිලිමත් වෙන්නට ඕන. පින්කම කරන්නට අදහස් කරන්නේ සත්භාවයෙන් තමයි. හොඳ අදහසින් තමයි පින්කම කරන්නට මූලික වෙන්නේ. හැබැයි මූලික වුණාට පින්කමක් කරනකොට නිකම්ම කරන්නට බෑනේ. ඒක Tamanට තනියෙන් කරන්නත් බෑ. අනිත් තව බොහෝ දෙනා සම්බන්ධ කරගන්න සිද්ධ වෙනවා. ඊළඟට ඕකට මුදල් ඕන වෙනවා. කාලය, ශ්‍රමය, කැපකිරීම ඕන වෙනවා. දැන් මිනිස්සු පින්කම් කරද්දී Taman තනියෙන් සුළුවට කරන්න පුළුවන් පින්කනුත් කරනවා. මහා පින්කනුත් සැලසුම් කරලා කරනවා. අර මහ පින්කමක් සැලසුම් කරලා කරන්න ඕන වුණහම අපිට ප්‍රධාන වශයෙන්ම අන් අයගේ සහයෝගය සහ ධනය අවශ්‍ය වෙනවා යම් ප්‍රමාණයකට කටයුතු කරන්න. දැන් එතකොට පින්කම කරන්නට සිතුවිලි පහල කරන්නේ ආරම්භ කරන්නේ හොඳ අදහසින් තමයි සත්භාවයෙන්. හැබැයි මේකට දැන් මුදල් සහ පුද්ගලයන් සම්බන්ධ කරගැනීමේදී අපට යම් යම් ගැටලු මතුවෙනවා. පුද්ගලයෝ කියන අය හැමෝම අපි හිතන හැටියට හිතන අය නෙමෙයි. පුද්ගල චරිත විවිධයි. අපට මේ පින්කමෙහි වටිනාකම පෙනුනට අනිත් මිනිස්සුන්ට ඒකේ වටිනාකමක් පේන්නේ නැහැ. අපට ඒක අත්‍යවශ්‍ය කාරණයක් වුණාට හැමෝට මේක අත්‍යවශ්‍ය කාරණයක් හැටියට දැනෙන්නේ නැහැ. දැන් ඔය වගේ පිරිසක් තමයි අපිට මේ සඳහා යොමු කරගන්නට සිද්ධ වෙන්නේ. දැන් මොකද වෙන්නේ? අර අයගේ අවධානය යොමු කරගන්නට, ඒ අයගේ සහයෝගය දිනා ගන්නට මිනිසුන් විවිධාකාරයෙන් ක්‍රියාත්මක වෙනවා. සමහර වෙලාවට කෑ ගහනවා බැනවදිනවා එහෙම නැත්නම් අපහාස කරනවා එහෙම නැත්නම් තර්ජනය කරනවා එහෙම නැත්නම් සමහරට අනිත් කා රවට්ටලා හරි වංචනික විදිහට හරි මුදල් අරගෙන කරන්නට හදනවා දැන් කරන්නට යන්නේ පින්කමක් තමයි ඒ පින්කම කරන්න ආරම්භ කළාට පස්සේ මුදල් මදි වෙනකොට ඊළඟට දැන් මේක කරගන්න දැන් මේ පින්කමක්ද ආරම්භ කළේ මේක කුමක් සඳහාද කරන්න කියන එක දෙවනි තැනට වැටෙනවා මේ පටන්ගත් වැඩේ කොහොම හරි කරලා හොඳ තත්ත්වෙන් කරලා නිම කරන්නට ඕන කියන පුද්ගල අභිමානය මුලට එනවා. පින්කම් කරන්න ගියාම සිද්ධ වෙන දේ. එතකොට අපිට මුලදී නම් මේක අතහැරලා දාන්නත් පුළුවන්. හැබැයි හැමෝම දැනුවත් කරලා ප්‍රසිද්ධ කළාට පස්සේ දැන් මේක නවත්වන්නට බෑ. නවත්වන්නට බැරි වෙනකොට ඒක මහේසාක්‍යාකාරයෙන් කරන්නට ඕන කරන්න ඕන උනාට ඒ සඳහා මුදල් නැහැ පුද්ගලයෝ සහාය වෙන්නේ අන්න එතකොට පින්කමේ මූලික පරමාර්ථ ගිලිහිලා ගිහිල්ලා මිනිසුන් නොයෙකුත් ආකාරයෙන් වංචනික විදිහට කටයුතු කරන්න පටන් ගන්නවා. අපි හිතමු වෙන මොකුත් ඕනේ කටින පින්කම කියන එක මහ පින්කමක්නේ. මිනිස්සු කටින පින්කමක් කරන්න තමන් බාරගන්නේ කටින චීවර පූජාව මහා පින්කමක්. ඒක සසර ගමනේ එක්වරක්වත් කරගෙන තියන්න ඕනේ කියන බොහොම සත්භාවයෙන් තමයි ආරම්භ කරන්නේ. හැබැයි මේක පටන් අරගෙන කරගෙන යන්නට ගියන් පස්සේ පෙරහැර කරන්නට ඕන එන මිනිසුන්ට කන්න දෙන්න ඕන හසුරවන්නට ඕන මුදල් ඕන මහා ගොඩක් වැඩ කටයුතු එක්ක Tamanගේ කරපිටට පැටවෙනවා එහෙම නැත්නම් Tamanම වවා ගන්නවා එක එක විදිහට අරකත් ඕන මේකත් ඕන කියලා එකතු කරගන්න. එකතු කරගත්තට පස්සේ දැන් මේක නවත්වන්නත් බෑ පවත්වන්නත් බෑ ඊට පස්සේ තෙන් පින්කම කියන එක දෙවෙනි තැනට වැටිලා අනිත් අයට නොඑක් જાති කිය කිය කොහොම හරි සල්ලි කීයක් හරි එකතු කරගන්නට වෑයම් කරනවා. ඊට පස්සේ අපේ පින්කමට කොහොම හරි එන්න ඕන, ඔහොම හරියන්නේ නැහැ, මෙහෙම කරන්න ඕන, අරහෙම කරන්න ඕන කියලා සැලසුම් කරලා අන් අයට වෙහෙස පීඩාව ඇති වෙන හැටියට කටයුතු කරනවා. එතකොට පින්කමක් කරන්න යනකොට අපිට යම්කිසි කැපකිරීමක් කරන්න වෙනවා තමයි. වෙහෙස වෙන්න වෙනවා තමයි. ඒ නිසා වෙහෙස මහන්සිය බලලා පින්කම් කරන්න බෑ. ඒ නිසා සද්භාවයෙන් කුසලයට නැඹුරු කරන අදහසින්ම යම්කිසි කෙනෙකුට තරමක් පීඩා කරලා හරි කුසලයට යොමු කිරීම වරදක් නෙමෙයි. ඇත්තටම ඒ තැනත්තාට යහපතක් කිරීමේ අදහසෙන් යම් ආකාරයකින් රවට්ටලා වුණත් පින්කමට යෙදුවාට කමක් නැහැ. සද්භාවයෙන්ම නම් කරන්නේ. අපි හිතමු දරුවෙක් පින්කම් කරන්නට කැමති අපි ඒ දරුවට කියනවා මෙහෙම කළොත් මම මේ විදිහේ දෙයක් අරගෙන දෙනවා. දැන් අර අනාථපිණ්ඩික සිටුතුමා තමන්ගේ පුතණුවන් පන්සලට යවි බණ දහම් අසන්නට ගිහිල්ලා බණක් අහලා ආවොත් කහවණු දහසක් දෙනවා. එතකොට මෙහෙම මෙහෙම තමයි පෙළඹෙන්නේ. මුදල් පිළිබඳව තෘෂ්ණාව ඇති කරවලා පෙළඹෙවුවා. දැන් මේ අයහපතක් කරන්නටද? එහෙම නැත්නම් සිටුවරයාට මේ මගේ පුතා මෙහෙම කෙනෙක් කියලා අන් අය ඉදිරියේ අභිමානය පෙන්වන්නටද? එහෙම නෙමෙයි. තමන්ගේ දරුවත් මේ තමන් ලබලා තියෙන නිර්වාණ සුවය ලබත්වා කියන මෛත්‍රී සිතින්ම ප්‍රඥාවෙන්ම කරපු දෙයක්. එනිසා ඒ සඳහා මුදල් දීලා පොළඹවලා යම් ආකාරයකට උද්‍යෝගිමත් කරලා සමහරට කෑ ගහලා බැනලා හරි කමක් නැහැ යම්කිසි කෙනෙක් කුසලයට යොමු කරන්නට පුළුවන් නම් යහපත පිණිස දැන් අර කාශ්‍යප බුදුහාමුදුරන්ගේ කාලේ අපේ මහබෝසතාණන් වහන්සේ ජෝතිපාල කියන මානවකයා වෙලා හිටියා එතකොට මිත්‍රා කතා කළා බුදුහාමුදුරුව පහළ වෙලා ඉන්නේ අපි බලන්න යන් කියලා. කැමතිුනේ නැහැ. ඊට පස්සේ කෙස් කෙටියෙන් අල්ලලා ඇදගෙන ගියා. දැන් මේක පීඩාවක්නේ කරදරයක්නේ. නමුත් මේ පීඩාව කලේ මොකටද? යහපත සඳහා යොදවන්න. ඒබඳු තැන් හානිදායක නැහැ. නමුත් මිනිස්සුන් මතක තියෙන්නට ඕන අපි මේ අනිත් අයට පීඩා කරලා හරි යොමු කරවන්නේ අවංකවම මේ මිනිස්සු ලව අකුසලයක් කරවන්නටද එහෙම නැත්නම් මම බාරගත්තු පින්කම හොඳ තත්වෙන් කරගන්නට. ඕකෙන් දෙවැනි එක නම් මුල් තැනට එන්නේ ඒ කුසලයෙන් ඇති තේරුමක් නැහැ පිනතුනේ. අනුන්ට හිංසා කරලා අනුන්ට පීඩා කරලා අනුන් වෙහෙසටපත් කරලා වංචා කරලා මුදල් අන් අයගෙන් වංචනික විදිහට ලබාගෙන බොරු කියලා මේ විදිහට නම් අවසානයේ පින්කම සිද්ධ කරන්නේ ඒක මොන කටිනයක්ද කටින පිංකම කියලා කියන්නේ අන්‍ය කුසල කුසල කර්මයන් යට කරන්නට පවා පුළුවන් මහේසාක්‍ය කුසලය. ඒ කුසලය සම්පාදනය වෙන්නට නම් නිවැරදිව සිත රැකගෙන, නිවැරදිව වචනය රැකගෙන, නිවැරදිව කය රැකගෙන කටයුත්ත කරන්නට ඕන. එහෙම බැරි වුණොත් ඒවා උසස් කුසල් වෙන්නේ නැහැ පින්නතුනේ. දිනක් එක මහත්මයෙක් එතුමා මල් පූජා කරන්නට බොහොම කැමතියි. ඒ කැමති නිසා එතුමා සමහර වෙලාවට මහරාත්‍රියේ ඒ කිට්ටුව විලක් තියෙනවා ඒ විලට ගිහිල්ලා ඒ විලට බහින්නටත් අමාරුයි කූඩැල්ලෝ පිරීලා මඩ පිරීලා එතකොට ගල් කැට කකුල කැපෙනවා නමුත් අර මල් පූජා කිරීමට තියෙන කැමැත්ත නිසා කොහොම හරි ඒ විලේ බැහැලා මල් ටික කඩාගෙනකොට ඇඟ පුරාම කූඩැල්ලෝ ඊට පස්සේ ඒ ටික ගලවලා දාලා නාගෙන ඇඳුම් මාරු කරගෙන තමයි පන්සලට එන්නේ සමහර වෙලාවට මහ රාත්‍රියේ 12ට 1ට පන්සලට එනවා මල් කඩාගෙන. තමන්ගේ ගෙදර වැඩ කටයුතු ටික ඉවර කරලා. එතකොට වැඩ ඉවර වෙන්නේ සමහරට 9ට 10ට විතර. ඊට පස්සේ ඒ ඒ ගමම්ම යනවා මල් කඩන්න. මල් කඩාගෙන ඉවරලා නාගෙන පිරිසුදු වෙලා පන්සලට එන්නත් සෑහෙන දුර ප්‍රමාණයක් එන්නට ඕනේ. පන්සලට එනකොට සමහරට 1 2 වෙලා. එතකොට දැන් අපි බණවලට ගිහිල්ලා වෙහෙස මහන්සි වෙලා ඇවිල්ලා නිදාගෙන ඉන්නවා පාන්දර 1ට 2ට විතර ඇවිල්ලා දොරට තට්ටු කරනවා ස්වාමීන් වහන්සේ මල් ගෙනාවා පූජා කරමුද දැන් පින්කමකට කතා කරන නිසා බැනලා පන්න ගන්නත් බෑ එතකොට ඉතින් අපි බොහොම අමාරුවෙන් නිදිමතේ නැගිටලා ගිහිල්ලා ඉතින් අර මල් පූජාව කරන්නට සහාය වෙනවා එතකොට සමහර වෙලාවට හිත පහදවාගෙන ඒක කරන්නට පුළුවන් සමහර වෙලාවට හිත පහදවාගෙන කරන්නට අපහසුයි දැන් මොකටද මේ ඇත්තට මේ අපට කුසලයක් කරලා දෙන්නට තියෙන කැමැත්ත නිසා නෙමෙයි. මේ තමන්ගේ කටයුත්ත කරගන්නට හාමුදුරුවන්ට වෙහෙස ඇති වෙනවද, මහන්සිය ඇති වෙනවද, පීඩා වෙනවද, කොච්චර වෙහෙසිලාද නිදාගෙන ඉන්නේ, පහවදා කරන්න කොච්චර වැඩ. ඒ මොකුත් සංඥාවක් නැහැ. තමන්ගේ වැඩේ කරගන්නට. ඊළඟට දවසක් ඔහු මල් ටිකක් කඩාගෙන එන්නටත් ඕනකම තියෙනවා. හැබැයි හොඳට ඇඳ පැලඳගෙන ආවේ අර වලට බහින්නට බෑ. බැහැලා ආපහු ගෙදර ගිහිල්ලා එන්න වෙලාවක් නැහැ. හැබැයි මල් ගේන්නත් ඕන. දැන් මේකට ඇබ්බැහි වෙලා. කාලයක් යද්දී ඔහොම පින්කම් කරගෙන යනකොට මම තමයි මෙහෙම මල් කඩාගෙන යන්නේ. මම තමයි මල් පූජා කරන්න කියලා ඕවත් උපාදාන කරගන්නවා සමහර. ඊට පස්සේ ඒකට ඇබ්බැහි වෙනවා. දැන් පන්සලට එන්න නිකන් එන්න බෑ මල් නැතුව. ඊට පස්සේ විල ළඟට ගියා මල් ටිකක් කඩා ගන්න. විලට බහැලා මල් කඩන්නට වෙලාවක් නැහැ. වටපිට බැලුවා අර ওই වතුර වලවල් ළඟ බිලී පිත්ත දාගෙන දවස මුළුල්ලේම මාළුවෙක් දෙන්නෙක් අල්ලගන්නට කීයක් හරි හොයාගෙන කසිපු ටිකක් බොන්නට උනන්දු වෙන මිනිස්සු ඉන්නේ. ওই මිනිසෙක් බිලී පිත්තක් දාගෙන ඉන්නවා දැක්ක පැත්තක. පස්සේ සාක්කුවට අත දාලා රුපියල් 100ක් ඇදලා දීලා කිව්වා තමුසෙට හවස කසිප්පු භාගයක් බොන්න මං සල්ලි දෙන්නම් මට මේ මල් ටික කඩලා දෙනවා. ඊට පස්සේ අර මිනිස්සයා මල් කඩලා දුන්නා. ඊට පස්සේ අරගෙන ආවා පන්සලට. ඇවිදින් අපිත් එක්කලා කියනවා හාමුදුරනේ අද මට විලට බහින්න බැරි වුණා මල් කඩන්න. ඒ නිසා ළඟ හිටපු මිනිස්සෙකුට රුපියල් 100ක් කසිප්පු බොන්න දීලා මම මල් ටික කඩාගෙන ආවා. දැන් මේ මොකක්ද? උඹ කසිප්පු බීලා වෙනසියන් මම මල් පූජා කරලා නිවන් දකින්නයි. එතකොට ඇත්තටම එතන උසස් කුසලයක් සිද්ධ වෙනවද? ඒවා තුල සීලය සම්පාදනය වෙන්නේ නැහැ. අනේකා වනසලා, අනේකා නසලා, අනේකාගේ විනාශය පිණිස මග හදලා තමන් කුසලයක් කරන්නට උත්සාහවත් වෙනවා නම් ඒවා පාරමිතා කුසලයක් කියලා කියන්නට පුළුවන් කමක් නැහැ පින්නතුනි. එතකොට දැන් අපි හිතමු අර මනුස්සයාට කිව්වා නම් ඔය බිලී බාන එක පැත්තකින් තියනවා. තමසට මුදල් කීයක් හරිනේ ඕන. ඒ නිසා මම කීයක් හරි දෙන්නම්. මට මෙන්න මේ මල් ටික කරලා දෙනවා. මේක පින්කම. ඒ නිසා මේ පින්කමට සහභාගී වෙනවා මම රුපියල් 100ක් දෙන්නම්. එකම වැඩේනේ දැන් අර එහෙම කියලා දුන්නේ රුපියල් 100 ඕනනම් මෙහෙම කියලා දෙන්න පුළුවන්. හැබැයිවට සද්භාවයෙන් ඒක කළා නම් අර මනුස්සයා බිලිබාන එකත් නවත්තලා මේ පින්කමටත් ඒ මනුස්සයා දායක කරගෙන ඒ මනුස්සයාගේ අසරණකමට මුදලකුත් දීලා පින්කම් සමූහයක් කරගන්නට පුළුවන් හැබෑම සිල්වත්කම කියන එක Taman තුල තිබුණා නමුත් ඒ කරපු කටයුත්තම ඒ විදිහෙන්ම වැය කරලා සිද්ධ කළා Tamange කුසලයක් හානි කරගෙන අනේකාත් වනසලා මෙලව පරලව නැසෙන ආකාරයට සීලෙන් පිරිහිලා ඒ පින්කම කළා. එතකොට මෙන්න මේ වගේ මිනිස්සුන්ට තමන්ගේ වැඩ කරව ගන්න ඕන වෙනකොට මුලදී ආරම්භ කරන්නේ පින්කමක් කියන අදහසෙන් තමයි. ටික වෙලාවක් යනකොට මේක පින්කමක්ද පව්කමක්ද මොකක්ද කියන සංඥාව නැහැ. කොහොම හරි වැඩේ කරන්නේ. දැන් ওই මහා පිංකම් කරන්නට උත්සාහ කරද්දී මේ පටලැවිල්ල සිද්ධ වෙනවා. හරි පරිස්සම් වෙන්නට ඕන වෙන්නේ ඒ නිසයි. අපි අර මීට පෙරත් ධර්ම දේශනාවකදී පැහැදිලි කළා මීට කල්ප 40කට විතර ඉහතදී එක්තරා සදහැවත් පිරිසක් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මහා මල් පූජාවක් කරන්නට අග්‍රගන්‍ය මල් පූජාවක් කරන්නට අදහස් කළා. අදහස් කරලා විවිධ විචිත්‍ර සුගන්ධවත් මල් එකතු කළා. එකතු කරලා ඊටාම පිරිසිදුව මේ පූජාව කරන්නට මෙයාට ඕන වුණා. ඒ නිසා අර මල් ටික පිරිසිදුව තැම්පත් කරන්නට සූදානම් වෙනකොට මල්වල අර සීතලට කූඹි ඇවිල්ලා වහලා. ඊට පස්සේ වරක් දෙකක් මේ මල් ගසා දානවා කූඹි ටික පන්නන්නට. වරක් දෙකක් ගසා දානකොට සමහර කූඹි විසි වෙලා යනවා. හැබැයි සමහර කූඹි එහෙමම බදාගෙන අල්ලගෙන ඉන්නවා. දැන් මොකද වෙන්නේ? වරක් දෙකක් ගසා දාලා කූඹිය ගියේ නැතුහම එතනින් එහාට බුද්ධ පූජාව අමතකයි, පින්කම අමතකයි. මේක මේකෙම läගලා ඉන්නවා යන්නැතුව කියන නුරුස්නා ගතිය තමයි මනසට ඇති ඊට පස්සේ තුන්වෙනි පාර හතරවෙනි පාර ගසා දාන්නේ පිඹින්නේ කුඹියා රකින්නට නෙමෙයි මගේ වැඩේ කරගන්න. එතකොට මල් පූජාවද පින්කමද බුද්ධ පූජාවද කාටද පූජා කරන්නේ මොකටද පූජා ඔක්කොම සැනකින් අමතක වෙනවා. අමතක වෙලා කොහොම හරි ගසා දාලා අර කූඹියා ඉවතට දාලා මල අරගෙන පූජා කරන්නයි සූදානම් වෙන්නේ. දැන් මෙහෙම කරද්දී එයා කොහොම හරි කූඹි ටික පන්නලා මල් ටික පූජා කළා. අපි පින්කම හොඳට පිරිසිදුව කළා කියලා තමයි හිතාගත්තේ. නමුත් අර කූඹි ටික ගසා දාලා ද්වේෂ සහගතව පන්නද්දී ඒ අයගේ කකුල් කැඩිලා ඇස් පොඩි වෙලා විකෘති වෙලා සමහර සත්තු මැරිලා ගියා සමහර සත්තු මැරුණේ නැහැ අත්පා කැඩිලා එහෙමම ජීවත් වුණා. එතකොට බුද්ධ පූජාමය කුසලය සදහසිතින් හොඳට කරගත්තා. කරගත්තු නිසා ඒ බුද්ධ පූජාමය කුසල බලයෙන් කල්ප 40ක්ම මනුලෝ උපන්නා. කුසලයේ කොච්චර බලවත්ද? හැබැයි ඒ උපදින උපදින හැම වාරයකම එක්ක කකුල කැඩෙනවා, එක්ක අත කැඩෙනවා, එක්ක උත්පත්තියෙන් අංග විකලයි. ඒක උපතින්ම අංග විකලයි. එහෙම නැත්නම් උපන්නාට පස්සේ අංග විකල වෙනවා. එයි මේ අර මහා කුසලය අස්සේ කරගත්තු අකුසලය. තොර පින්නතුන්ට හිතෙන්න පුළුවන් අපොයි එහෙනම් කූඹියෙකුගේ අඬු කඩන එක බරපතලයි නේද කියලා. බරපතලයි තමයි. හැබැයි වෙනම වෙලාවක මේ පාප කර්මය කරගත්තා ඒක වෙනත් කුසලයකින් යට කරන්න පුළුවන්. කූඹියෙකුගේ අඬු කැඩීම කියන එක අකුසලයක් තමයි. නමුත් ඒ ඒ අකුසලයේ යට කරන්නට පුළුවන් කුසල කර්ම තමන්ගේ ජීවිතේ සම්පාදනය කරගන්න පුළුවන්. දැන් මේ අයට මොකද වුනේ? කුසලයක් කරන අතරතුරේ මේ හානිය කරගත්තේ. එහෙම කරගත්තන් පස්සේ ඒක බරපතලයි යට කරන්න බෑ. ඇයි යට කරන්න බැරි? කුසලයේ ප්‍රබලයි. කුසලයේ ප්‍රබල නිසා ඒක ඉස්මතු වෙලා විපාක දෙනවා. විපාක දෙන හැම මොහොතකම ඒකේ ඇති කරගත්තු සිදුර ඒත් එක්ක පස්සේ යනවා. ඒ නිසා මේවා කියා දෙන්නේ පසුතැවෙන්නටවත් බියපත් වෙන්නටවත් නෙමෙයි අපි අතින් ඕන තරම් කූඹි මැරෙන්නට පුළුවන් කූඹින්ගේ අත්පා කැඩෙන්නට පුළුවන් එහෙම නොවෙන්නට පරිස්සම් වෙන්න ඕන හැබැයි බැරිවීමකින් හරි එහෙම වුණා නම් ඒක ගැන තැවෙන එක නෙමෙයි නැවත එහෙම නොවෙන්නට පරිස්සම් වෙන්නත් ඕනේ ඒබඳු කර්ම යටපත් කරන්න සුදුසු කුසල් දහම් සම්පාදනය කරගන්නටත් ඕන ඒක අවශ්‍යයි එහෙම කුසල් දහම් සම්පාදනය කරගෙන ප්‍රඥාව අවදි කරගත්තාම අඟුලිමාල හාමුදුරුව ගිහි කාලේ දහස් ගණනක් මිනිස්සුම ඝාතනය කළානේ. ඒ සියල්ල යට කරලා උන්වහන්සේට නැගී සිටලා නිවන් අවබෝධ කරගෙන සසර ගමන නිමා කරන්න පුළුවන් උනේ මොකක් නිසාද? පසුතැවි තැවි ඉන්නේ නැතුව ඒ කර්ම මැඩපවත්තලා ප්‍රඥාව අවදි කරගෙන කෙලස් නැසපු නිසා. ඒ නිසා ප්‍රඥාව අවදි කරගෙන කෙලස් නසන්නට පුළුවන් නම් කර්ම කොතෙක් තිබුණත් භව ගමන නිමා කරන්නටත් පුළුවන්. යම් යම් ප්‍රබල කුසල කර්ම સિદ્ધ කරගත්තොත් ඇතැම් අකුසල කර්ම යටපත් කරලා ජීවිතය සුවපත් කරගන්නටත් පුළුවන්. ඒකෙන් කියන්නේ පව්කම් කළාට කමක් නැහැ කියන එක නෙමෙයි. මෙතෙක් වෙච්ච දේවල් ගැන තැවි තැවි ඉන්නතු අපට ප්‍රඥාවෙන් කටයුතු කරන්නට පුළුවන්. නමුත් යම්කිසි කෙනෙක් පින්කම් කරන අතරතුරේ ඒ වගේ හානියක් කරගත්තොත් අනුන්ට හිංසා කරලා අනුන්ට පීඩා කරලා අනුන් සතු දේ සොරාගෙන මේ විදිහේ නොකටයුත්තක් කරගත්තොත් ඒ තනත්තාට ඒ කර්මය යට කරන්න ලේසි නෑ. ඇයි? මහ පිංකමකුයි කරගත්තේ. ඒ නිසා පිංකම ඉස්මතු වෙවි විපාක දෙනවා. විපාක දෙන අතරතුරේම ඒකත් එක්කලා අර කුණු ගොඩත් පිටිපස්සෙන් එනවා පිළිතුර. ඒ නිසා පිංකම් කරන අතරතුරේ පව්කම් කරගන්න එක බරපතලයි. පින්කම් කරන අතරතුරේ හැකිතාක් සිත රැකගෙන වචනය රැකගෙන කය රැකගෙන සීල සමාධි ප්‍රඥාවන් වැඩෙන හැටියට කරන්නට පුළුවන් නම් තමයි ඒ කුසලය අර්ථ සම්පන්න කුසලයක් වෙන්නේ. ඒ නිසා කුසල් දහම් කරද්දී අපි ප්‍රවේසම් වෙන්නට ඕනේ, අපි උනන්දු වෙන්නට ඕනේ. ඒ විදිහේ අසත් ධර්ම, පාප ධර්ම අපි අතින් සිදු නොවි සීලවන්තව නොකල යුතු දේවල් නොකරමින් කල යුතු යහපත් දේ කරමින් මනවින් ආරක්ෂා සහිතව ඒ කුසල් දහම් සම්පාදනය කරා. ඊළඟට සමහර වෙලාවට බොරු කියන්නට මිනිස්සු පෙළඹෙනවා පින්කම් කිරීම සඳහා. අර ඒකයි මං කියේ මුලින් පටන් ගන්න පින්කම සඳහා නමුත් කරගෙන යනකොට මේක බරපතලයි පන්සලේ චෛත්‍ය හදන්න පටන් ගත්තා ආවාසය හදන්න පටන් ගත්තා බුදුමැදුර හදන්න පටන් ගත්තා බෝධි ප්‍රාකාරය හදන්න පටන් ගත්තා දැන් කරගෙන යනකොට මේක අතාරින්නත් බෑ නවත්තන්නත් බෑ දැන් හිර වෙනවා ඊට පස්සේ මිනිස්සුන්ගෙන් ඉල්ලුවාට ටිකක් දෙනවා ඊට පස්සේ ਸਰව සම්පූර්ණයෙන් ඒක කරගෙන යන්නට මුදල් දෙන්නෙත් නැහැ. ඊට පස්සේ පින්කම පැත්තක කොහොම හරි මුදල් හොයලා මේක කරනවා කියන අදහස මුල් වෙච්ච ගමන් වංචා කරනවාද හොරමැරකම් කරනවාද කියන එක සංඥාවක් නැතුව බොහෝ අයහපත් විදිහට ධනය උපයලා දේවල් කරන්න මිනිස්සු පෙළඹෙනවා. ඒ නිසා එහෙම කළා කියලා ඒ තරම් තේරුමක් නැහැ අපි හිතමු මෙහෙම යම්කිසි කෙනෙක් අධාර්මිකව මුදල් ඉපයුවා. දැන් ඒ තනත්තා එහි අධාර්මික බව තේරුම් අරන් තියෙනවා. තේරුම් අරගෙන මම මේ අධාර්මික උපයපු මුදල් මේවා අපි කාලා බීලා සසරත් විනාශ කරගන්න එක සුදුසු නෑ. ඒ නිසා මං මින් ඉදිරියටවත් ධාර්මික වෙනවා. ඒ ධාර්මික වීම සඳහා අවශ්‍ය ශක්තිය ගොඩනගා ගන්නට මේ මුදල් මම යහපතක් සඳහා යොදවනවා කියලා කරුණු තේරුම් අරගෙන යොදවනවා නම් අධාර්මිකව තමයි උපයලා තියෙන්නේ. හැබැයි දැන් ඒ තැනත්තට නුවණ පෑදලා කරුණු තේරුම් ගන්න තියෙනවා. තේරුම් අරගෙන ප්‍රඥාවෙන් ඒ ධනය යහපත් දේවල් සඳහා වැය ඒක වරදක් නෑ. ඇයි? දැන් කරුණු තේරුම් අරගෙන යහපත පිණිසයි යොදවන්නේ. එහෙම කරන්නට පුළුවන් කෙනෙකුට ප්‍රඥාව. හැබැයි තව කෙනෙකුට ඔය දෙයම කරන්නට පුළුවන් අධාර්මිකව මුදල් උපයලා තියනවා ඉදිරියටත් අධර්මකාරී බව පවත්වාගෙන යනවා අපි පින්කනුත් කරනවා කියලා පෙන්වන්නට අර එකතු කරගන්නා ධනයෙන් යමක් වියදම් කරලා පින්කමකුත් කරනවා එතන අර ස්වභාවය නැහැ. එතන තියෙන්නේ වංචාව. එතන තියෙන්නේ කපටිකම. Tamanගේ දෝෂය වහගන්න, Tamanගේ පව් වහගන්නට ඒ මුදලින් හොඳ වැඩකුත් කරලා ලෝකෙට අඟවනවා. අපි හොඳ දේකුත් කළා කියලා. ඒ නිසා පින්කම් කරද්දී ප්‍රඥාවෙන් තේරුම් අරගෙන කුසල් දහම් සිද්ධ කරන්නට ඕන මේ විදිහට අපි දුසිල්වත් බවට පැමිණෙන්නේ නැතිව ඊළඟට භික්ෂුන් වහන්සේලා හැටියට ගත්තයින් පස්සේ මහජනයාට සැරවැර කරලා පරුස වචන කියලා කියන්නේ මොකක්ද අන් අයගේ හිත රිදෙන වචන ඊළඟට සමහර වෙලාවට ලැජ්ජා කරලා සමහර වෙලාවට බොහොම නලවලා කතා කරලා අනේ මේ මහත්යා නම් බොහොම ධාර්මික කෙනෙක් හුඟක් පින්කම් වලට උදව් වෙනවා. අපි පින්කමක් කිව්වොත් නම් මගාරින්නෙම නැහැ. අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙනවා. මේගොල්ලෝ හරියට පින්කම් කරනවා. මේ විදිහට අර මිනිස්යාව පුළුවන් තරම් වචනයෙන් වර්ණනා කරලා වංචනික විදිහට සමහර විට ලබා ගන්නට පෙළඹෙනවා නම් ඒක භික්ෂුවකට උචිත නැහැ. ඒවා කුහනා, ලපනා, නේමිත්ත කතා, නිප්පේසි කතා ආදී වශයෙන් භික්ෂු විනයේ සඳහන් වෙනවා අන් අය නලවලා අන් අයගේ හිත සතුටු කරලා වංචනික විදිහට ලබා ගැනීම සුදුසු හැබැයි අනේකා පාපයෙන් වළක්වලා කුසලයට යොමු කිරීමේ අදහසින් අනේකා විනාශ වෙන්නට යනවා දැකලායි විනාශයෙන් ගොඩ ගැනීමේ අදහසින් ඒ මිනිස්යාගේ හිත් දිනාගෙන කුසලයකට යොමු කරන්නට ඒ බඳු දෙයක් කරනවා නම් ඒක වරදක් නෙවෙයි පින්නතුනි වංචනික මිනිස්සෙක්, පව්කාර මිනිස්සෙක්, දාමරිකෙක්, ඒ මිනිස්සයා වෙන යහමකට ගන්න ක්‍රමයක්ම නැහැ. හැබැයි වර්ණනාවට කැමති. කැමති නිසා වර්ණනා කරලා ඒ මිනිස්සයාගේ හිත් දිනාගෙන යහපතට යොමු කරනවා නම් එය වරදක් නොවේ. කුමක් නිසාද? චේතනාව ඒ පුද්ගලයා ගොඩ ගැනීම නිසා. ඒ නිසා අපි පින්කම් කරද්දි ප්‍රවේසම් වෙන්නට ඕනේ හොඳ අදහසින් ප්‍රඥාවෙන් කරනවා නම් අනේකා සුමකට යොමු කිරීමේ අපේක්ෂාවෙන් කරනවා අපට අන් අයට රිදවලා හරි පින්කමට යොමු කිරීම වරදක් නෙවෙයි. හැබැයි තමන්ගේ වැඩේ කරගන්නට කියන අදහසින් පුණ්‍යකාමී අදහස දෙවනි තැනට වැටිලා කරන්නේ මොකද්ද කියලා නිනව් නැතුව කොහොම හරි කරන්නට ඕනේ කියන தත්ත්වයට වැටෙනවා නම් ඒවා පින්කම්ද පව්කම්ද කියලා ටිකක් විමසා බලන්නට වෙනවා. යමක් කරපු නිසා Tamanට ඒකෙන් යම් ප්‍රතිඵලයක් ලැබෙන්නට නම් පුළුවන්. හැබැයි වංචනික විදිහට නම් කරන්නේ, අසාධාරණ විදිහට නම් කරන්නේ, අයුක්ති සහගත විදිහට නම් කරන්නේ, අන් අය රවටලා නම් කරන්නේ, බොහෝ දේ අරගෙන එකෙන් අල්පයක් වියදම් කරලා ඊටු ටික සියල්ලම Tamanගේ සුඛ විහරණය සඳහා යොදා ගන්නම් කරන්නේ. ඒවා තුලින් සසරට යමක් ලැබෙන්න පුළුවන් ඊට වඩා මහා විනාශයක් ඒ පසුපස Taman වෙත එනවා. සයිබඳු කුසල් පාරමිතා කුසල් කියලා කියන්නට බෑ නිවන් දකින්නට උදව් වෙන්නේ නැහැ පින්නතුනි. ඒ බඳු වංචනික දේවලින් අපරාධයන්ගෙන් බැහැර වෙලා පින්කම් කරන්නට පුළුවන් නම් තමයි ඒ බඳු කුසල් දහම් කෙනෙකුට නිර්වාණ අවබෝධය සඳහා උපනිශ්‍රය වෙන්නේ පාරමිතා කුසල් හැටියට සඳහන් කරන්න පුළුවන් ඊළඟට සමාධිය වැඩෙන්නේ කොහොමද? කුසල් දහම් කරද්දී චිත්ත ඒකාග්‍රතාවය ඇති වෙන්නේ කොහොමද? චිත්ත ඒකාග්‍රතාවයේ ඇතිවෙන්නට නීවරණ ධර්මයන්ගෙන් අපේ සිත ආරක්ෂා කරගෙන පින්කම් කරන්නට පුහුණු වෙන්න ඕනේ. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුච්ච විචිකිච්ඡා. කාමච්ඡන්දය Taman ප්‍රිය කරන දේවල්. අපි හිතමු මල් පූජා කරන්න ගියන් පස්සේ බුදුහාමුදුරුවන්ටද පූජා කරන්නේ කාටද කියන සංඥාව ගිලිහිලා ගිහිල්ලා අර මල් වල ලස්සන ඒව හැඩට තියෙන එක එතකොට එතන අලංකාර කරන එක ආසනයේ ලස්සනට හැඩ කරන එක මේ ටික තමයි වැඩිපුර ඔලුවට එන්නේ එතකොට ඔන්න අපි පිරිසුදු කරලා සුද්ධ කරලා ලස්සනට මල් මාලා දාලා කොඩිවැල් එල්ලලා අපේ මල් ටික ගිහිල්ලා පූජා කරන්න ඉස්සලා වෙන කෙනෙක් දුවගෙන ඇවිල්ලා උතනින් මොකක් හරි මල් වට්ටියක් තිබ්බොත් එහෙම ගන්න ගන්න අහකට ගන්න අපි මේ ලොකු පින්කමක් කරන්න හදන්නේ. ඕ අයින් කරගන්න කියලා අරක පැත්තකට අරගෙන වීසි කරන්නට පුළුවන්. දැන් ඒ මිනිස්යාගේ මල් ටික බුදුහාමුදුරන්ට නෙමෙයිද? එතකොට අපි පූජා කරන මල් ටික විතරද බුදුහාමුදුරන්ට? ඇයි මේව අමතක වෙන්නේ? බුද්ධ පූජාවයි කියන සංඥාව ගිලිහිලා ගිහිල්ලා අර ආසනය ලස්සන කරලා Tamanගේ ඇහැ පෙනවීම තමයි මුල් තැනට යන්නේ. මේවා ටිකක් තේරුම් ගන්න දුෂ්කර කාරණා පෙන්නතුනේ. අද කාලේ හුඟක් මිනිස්සු මහා පිංකම් කරලා අනේ අගේ ඇති පිංකමක් කළා ආසාවේ බෑ දැක්කන් පස්සේ ජීවිතේටම ඇති ඒ පිංකම නම් කියලා හිතාගෙන එනවා. නමුත් වැඩි හරියක් තියෙන්නේ කාමච්ඡන්දය. Tamange ඇස පිනවලා, Tamange සිත පිනවලා Tamanගේ හැඟීම් තෘප්තිමත් වෙලා තමන් බලාපොරොත්තු වෙච්ච හැටියට කරලා තියෙනවා. හැබැයි කුසල් සිතුවිලි එතන තිබුණද නැද්ද කියන්න අපි දන්නේ නැහැ. මේවා ගිහි පැවිදි ඕන කෙනෙකුට වෙන්නට පුළුවන් පින්නතුනි. ඒ නිසා අපි පින්කම් කරද්දී පරිස්සම් වෙන්නට ඕනේ. දැන් මේ මම සැලසුම් කරන්නේ මගේ ඇස පිනවන්නද, මගේ සිත පිනවන්නද? එහෙම නැත්නම් ඇත්තටම බුද්ධ ගෞරවය ඇති කරගෙන, සංඝ ගෞරවය ඇති කරගෙන අවශ්‍යතාවය සඳහාද මම මේ කටයුත්ත කරන්නේ? බුද්ධ මන්දිරයක් තනනකොට මේ බුද්ධ මන්දිරයෙන් බුදුගුණ සිහි කරලා බුදුන් වඳින්නද මේක කරන්නේ? එහෙම නැත්නම් ප්‍රසිද්ධිය සඳහා අන් අයගේ සිත් පිනවලා වැඩි පිරිසක් මෙතනට ගෙන්වා ගන්නට. ତର මේ දෙකෙන් මොන පදනම මතද මේ බුද්ධ මන්දිරය ඉදි කරන්නේ? අර දෙවෙනි පරමාර්ථය මතනම් කරන්නේ ඒක ඉතින් තවත් එක ප්‍රදර්ශන භාණ්ඩයක් පමණයි. හැබෑවට බුදුගුණ සිහිපත් කරලා බුදුන් වඳින්නට ඕන නම් සිත එකඟ කරගෙන බුද්ධ වන්දනාව කරන්නට පුළුවන් වෙන්නට ඕන. දැන් අපේ විහාරස්ථානයේ රේරුකාණේ චන්දවල මහානායකහර වැඩ ඉන්න කාලේ බුද්ධ මන්දිරය ඉදි කළා. කිසිම චිත්‍රයක් හෝ කිසිවක්ම නැතුව බුදු පිළිම විතරයි. විහාරය ඇතුළට ගියයින් පස්සේ වෙන කිසිම අරමුණක් නැතිව බුද්ධ රූපේ අරමුණු කරගෙන බුදුගුණ සිහි කරලා බුදුන් වඳින්නට පුළුවන් ඉඩ තියෙන්නට ඕනේ කියලායි උන්වහන්සේ එහෙම කළා. අපි හිතමු පැරණි විහාරස්ථානවල අපාය දර්ශන, දිව්‍ය ලෝක දර්ශන, අඹලා චිත්‍ර ඇඳලා තියෙනවා. ඒ මොකක් සඳහාද? මේ බුදුන් වඳින්නට එන මිනිසුන්ට පිම්පව්වල ස්වභාවය හඳුනා ගන්න. එතකොට හොඳ අදහසින් කරලා තියෙනවා. එතකොට හොඳ අදහසින් නම් ඒක කරන්නේ ඒක යහපතක්. හැබැයි වැඩි පිරිසක් ගෙන්න ගන්න ප්‍රසිද්ධ වෙන්න මේක ලෝකයේ හොඳම බුද්ධ මන්දිරය කරන්නට අපේ එක මෙහෙමයි අනුන්ගේ තැනට යන්නේ දැන් ඔක්කොම මෙතනට තමයි එන්නේ මේ අදහස සඳහා නම් ඒවා කරන්නේ මිනිසුන්ගේ කාමච්ඡන්දය නම් අවදි කරන්නේ එතන ඇති වටිනාකමක් නැහැ පින්නතුනේ ඒක බුද්ධ වන්දනාවක් නෙවෙයි ඒක තවත් එක ප්‍රදර්ශන භාණ්ඩයක් පමණයි එතකොට පින්කම් කරද්දී කාමච්ඡන්දය වර්ධනය කරනවද එහෙම නැත්නම් කාමච්ඡන්දය යටපත් කරගෙන කුසල්සිතුවිලි ඇති කරගන්නවද මේවා තෝරා බේරාගෙන පින්කම් කරන එක පහසු දෙයක් නෙවෙයි පින්නතුනි. ඒ නිසා අපි පරිස්සම් වෙන්නට ඕනේ මේ කුසල් දහම් කරද්දී අපේ මනසේ වැඩෙන්නේ කාමච්ඡන්දයද? මේ බුද්ධ පූජාව කරද්දී මේ සංඝ පූජාව කරද්දී අපේ මනසේ වර්ධනය වෙන්නේ කාමච්ඡන්දයද? හැබැයි ඉතින් කාමච්ඡන්දේ වඩවාගෙන හරි එහෙම එකක් කළාන් පස්සේ සසරට සම්පත් නම් ලැබෙනවා. බොහෝම යස ඉසුරු සම්පත් ප්‍රියමනාප දේවල් අලංකාර දේවල් ලැබෙන්න පුළුවන්. හැබැයි Tamanට මනසට සහනයක් ලැබෙන්නේ කෙලස් දුරු කරන්නට ඉඩක් ලැබෙන්නේ නිවන සඳහා සහයෝගයක් ලැබෙන්නේ ඒකත් විනාශයේ පිණසයි පවතින්නේ. පිනතුන් අහලා ඇතිනේ අර ස්වර්ණ තිලකාවගේ කතාව පෙර භවයක චෛත්‍යයට මල් පූජා කළා මල් පූජා කරලා ප්‍රාර්ථනා කළේ මොකක්ද දකින පුරුෂයන් උමතු වෙන විදිහේ රූප ස්වභාවයක් ඇතුව උපදීවා හොඳට හිත එකඟ කරගෙන පින්කම කළා පින්කම කරලා කරපු ප්‍රාර්ථනාව ඕකයි. අන්තිමට ඉතින් ලැබුණා. ලැබිලා ගම් දනව්වල රජවරු සිටවරු කා කොටා ගන්න පටන් ගත්තා මේක කාන්තාව නිසා. අන්තිමට මොකද්ද උනේ? කෑලි කෑලි කපලා කෑලි කෑලි ඔක්කොටම දුන්නා. ඉතින් එබඳු ප්‍රාර්ථනා කරගත්තොත් ඒ විදිහට අනුවණින් නම් පින්කම් කරන්නේ ඒ පුද්ගලයාට ඒක නිවන පිණිස හේතු වෙන්නේ නැහැ පිණිතුනේ. ඒ නිසා මේ කරන කුසල් දහම් කාමච්ඡන්දේ පදනම් වෙලාද කරන්නේ එහෙම නැත්නම් ව්‍යාපාදය අනෙක් අය සමග අමනාපයට මාන්නෙන් අනේකා පරද්දලා තමන් ජය එහෙම හැඟීමෙන්ද කරන්නේ සමහර විට එහෙම අදහසක් මුල් වෙන්නට පුළුවන් පින්කමක් කරද්දී දැන් අර කොසල් රජුරු අසද්දෘෂ මහා දාණය දෙන්නට පෙළඹුණේ එහෙමනේ රටවැසියන් පරද්දන්නට හැබැයි ඉතින් එහෙම පරද්දන්නට කියන අදහසින් ආරම්භ කරලා කරන වෙලාවේ හරි හිත පහදවාගෙන හරියට කරගන්න පුළුවන් නම් ඒක ශක්තිමත් කුසලයක් බවට පත් කරගන්න පුළුවන්. පස්සේ හරි ඒක ගැන හිතලා කල්පනා කරලා සතුටු වෙන්නට පුළුවන් නම් ඒක ශක්තිමත් කුසලයක් හැටියට වර්ධනය කරගන්න පුළුවන්. එහෙම බැරි වුණොත් ඒ බඳු මිනිසුන්ට කරපු කුසලය අපතේ යනවා ඒක නිවන් දකින්නට උදව් වෙන්නේ නැහැ. ඒ නිසා පින්කම් කරනකොට කාමච්ඡන්දයට වහල් වෙලාද කරන්නේ ව්‍යාපාදයෙන් අන් අය සමග ගැටිලා අන් අයට පාඩමක් උගන්වන්න අනිත් අයට තමන්ගේ බලපුලුවන්කාරකම පෙන්වන්නද මේක කරන්නේ එහෙම නැත්නම් උද්දච්ච කුක්කුචය කියන්නේ වික්ෂිප්ත වූ මනසින්ද කරන්නේ අපි පින්කම් කරනකොට හිතලා බලන්නට ඕන ටික ආපසු හැරිලා බලන්න ඕන මොනවද මෙතන තිබුණේ වික්ෂිප්ත බව නම් එතන තිබිලා තියෙන කුසල්සිත මතුවලා නැතිනම් ඒ පින්කම වටිනා පින්කමක් කියලා කියන්න බෑ තීන මිද්දේ උදාසීන බව නම් තිබිලා තියෙන. ඒත් වැදගත්කමක් නැහැ. සමහරු පින්කම් කරනකොට ඔහේ අලසව එහෙමම තිබ්බ තැන තියලා ඔහේ ඉන්නවා. එහෙමනම් පින්කම් කරන්නට බෑ. සමහරු පින්කම කරනකොට නිනව්වක් නැහැ. අරහෙට දුවනවා, මෙහෙට දුවනවා. ඔළුව ගිනි ගත්තා වගේ වැඩ කරන්නේ. ඇයි? උද්දච්ච කුක්කුච්ච. ඒ මනසෙහි වික්ෂිප්ත බව. එහෙමනම් ඒත් ඒ පින්කම ශක්තිමත් පින්කමක් වෙන්නේ ඊළඟට සැකයෙන් සංකාවෙන් විචිකිච්ඡාවෙන් නම් පින්කම් කරන්න මේක දුන්නට වැඩක් වෙයිද දන්නේ අපි මේ දෙන මුදලින් ඇත්තට මේ වැඩේ කරයිද දන්නේ ওই චෛත්‍යයක් හදන්න කියලා තමයි එකතු කරන්න ඕක කරනවද නැද්ද දන්නේ ඔහොම හිත හිතා දුන්නයි කියලා ඇති වැඩක් නැහැ මේ බුද්ධ පූජාව ඇත්තටම ඉතින් මෙච්චර මහා මහේසාක්‍ය විදිහට කළයි කියලා මේ ප්‍රතිඵල ලැබෙයිද දන්නේ ඔය විදිහෙන් හිතාගෙන නම් කරන්නේ ඒ වායේ ඇති තේරුමක් නැහැ පිළිතුර ඒ නිසා කුසල් දහම් කරද්දී කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මේ නීවරණයන්ගෙන් මනස නිදහස් කරගෙන පින්කම් කරන්නට පුළුවන් කරන කුසලය පිළිබඳව සිහිය සහ ඒකාග්‍රතාවය අවදි කරගෙන පින්කම් කරන්නට පුළුවන් නම් තමයි ඒක චිත්ත සමාධිය ඇති වෙන්නට හේතුවක් වෙන්නේ. පින්කම කරලා ඉවර වෙනකොට මහා අර යකාගේ කම්මල වගේ නම් මනස නිරන්තරයෙන් කලබල වෙලා නම් එතන චිත්ත සමාධියක් නැහැ කියලයි තේරුම් ගන්නට වෙන්නේ. නිසා කුසල් දහම් කරද්දී අපේ මනසට එකඟ බවක්, සංසුන් බවක් ඇති වෙන්නට ඕනේ. එහෙම නැතිනම් එතන තේරුමක් නැහැ. ඒ නිසා පින්නතුනි අපි පින්කම් කරද්දී නැවත නැවත ආවර්ජනා කරලා බලන්න ඕන අපේ මනස තියෙන්නේ කොතනද කියලා. මේක ගිහියා වුණත් පැවිද්දා වුණත් පහසු නෑ තෝරගන්න එක. මීට වසර 15කට ඉහතදී අපට අවශ්‍ය වුණා අපේ පැවිදි වෙච්ච දිනය වෙනුවෙන් බුද්ධ පූජාවක් කරන්න. හවස 4ට 5ට පහන් වැට සුද්ධ කරන්න පටන් ගත්ත තැන ඉඳලා පහුවදා උදේ 10 11 වෙනකන් එක දිගටම අපි බුද්ධ පූජාවක් කළා මිදුලා තුගෑම පිරිසුදු කිරීම ඒ වගේම ගිලන්පස සැකසීම පහන් දැල්වීම ප්‍රදක්ෂිනා කිරීම උදෑසන කිරිපිඩු සැකසීම පැන් පූජා කිරීම මේ ආදී එක දිගටම බුදු ගුණ සිහි කරමින් තාම උසස් පින්කම් සමූහයක් කරගත්තා. දැන් මට හිතුනේ මං හොඳ පින්කමක් කළා කියලා. මගේ ගුරුවරයාට මේක කිව්වයින් පස්සේ මට උපදේශයක් ලැබුණා කමක් නැහැ හොඳට කළා නම් හැබැයි පොතක් අරගෙන ඔය පින්කම කරන්න සිතුවිලි පහළ වෙච්ච තැන ඉඳලා පින්කම කරලා නිම වෙච්ච තැන දක්වාම ඇති වෙච්ච හැම සිතුවිල්ලක්ම හොඳ නරක කියලා වෙන් කරන්නේ නැතිව පොතේ ලියන්න. ලියලා වහලා තියන්න සති කීපයකට පස්සේ ආපහු විවෘත කරලා බලන්න කියලා කිව්වා. මමත් අර කිව්ව හැටියට පොතක් අරගෙන හොඳ නරක කියලා වෙන් කරන්නේ නැතුව ඇති වෙච්ච හැම සිතුවිල්ලක්ම අර පොතේ ලිව්වා. ලියලා වහලා තියලා මාසෙකට විතර පස්සේ අරන් බලනකොට දවසක් මුළුල්ලේ පින්කමක් කරලා තියෙනවා හැමෝම සතුටු වෙලා තියෙනවා හැමෝම ප්‍රශංසා කරලා තියෙනවා පින්කමක් කළා කියන අදහසක් තියෙනවා හැබැයි අර ලියලා තියෙන එකම වාක්‍යයකවත් කුසල් සිතුවිල්ලක් ගැන සටහනක් නැහැ ඒ හැම තැනම තියෙන්නේ කාමච්ඡන්දයයි ව්‍යාපාදයයි තීන මිද්දයයි උද්ධච්ච කුක්කුච්චයයි ඕවයින් තමයි පිරීලා තියෙන්නේ. මල් ටික සකසනකොට මේක මම කැමති විදිහට මේ මල් මාල මෙතනට මම කැමති විදිහට මේ කොඩිය මම කැමති විදිහට මේ ආසනය මම කැමති විදිහට දැන් අනිත් අය දැක්කොත් මේකට මොකක් කියයිද මෙහෙම හැදුවොත් නම් ඒගොල්ලෝ සතුටු වෙයි අන්තිමට බුද්ධ පූජාව කියලා කරලා තියෙන්නේ මම සතුටු වෙන්නත් අනිත් අය සතුටු කරන්නත් උත්සාහ කරනවා ඊළඟට කපුටෙක් ඇවිදින් වහනකොට මයිනෙක් ඇවිදින් වහනකොට බල්ලෙක් ඇවිදින් අර අතුගාපු මිදුල එහාට මෙහාට දුවනකොට තව කෙනෙක් ඇවිදින් එහෙම් මෙහෙම් අතපොනකොට මනසේ ව්‍යාපාදේ මතුවලා තියෙන ඒ අය පන්නලා කෑ ගහලා ඔතන අවුල් කරන්න එපා අවුස්සන්න එපා මම මේ පින්කමක් කරන්න හදන්නේ අර මිනිස්සුන්ව පන්නලා ඒක කොහොම හරි මට ඕන හැටියට කරන්නටයි උනන්දු වෙලා ඊළඟට සමහර වෙලාවට මහරාත්‍රියේ නිදිමත ආදී එනකොට උදාසීන බවක් අලස බවක් දැන් ඔන්න ඔහේ ඇති නවත්තලා දාලා නිකන් ඉන්නවා කියන අදහස. ඊළඟට උද්‍යෝගය ඇති කරගත්තන් පස්සේ නෑ නෑ කොහොම හරි මේක හොඳට කරන්න ඕන කියලා අර වැඩේ මේ වැඩේ ඔක්කොම බදාගෙන වික්ෂිප්ත වුණු මනසින් ඒවා කරලා තියෙනවා. බැලුවයින් පස්සේ ඔය විදිහේ බොහෝ මනෝභාවයන් ඇති වෙලා තියෙනවා. හැබැයි බුදු ගුණ සිහි කරගෙන හිත සංසුත් වෙච්ච වෙලාව ඒකම තනකවත් නැහැ. අන්තිමට මටම ලැජ්ජ හිතුණා අනේ මගේ පිංකම කියලා. ඊට පස්සේ ගුරුවරයා මට උපදෙස් දුන්නා ඊළඟ අවුරුද්දේ පින්කම කරන්න කලින් ඔය පොත අරගෙන ආපහු කියවන්න. කියවලා ඉවර වෙලා නැවත වතාවක් එහෙම නොවෙන්නට ප්‍රවේශම් වෙලා පින්කම කරන්න උත්සාහ කරා. ඊළඟ අවුරුද්දෙත් ඒ දිනේට කලින් අර පොත කියවලා බලලා අඩුපාඩු හොඳට හිතට අරගෙන ඒවා නොවෙන්නට පරිස්සම් වෙලා පින්කම කළා. එහෙම කරලා ඉවර වෙලත් මට උපදෙස් ලැබුණා නැවත ලියා තබන්න. ඊට පස්සේ ලියලා ඉවරලා ඊළඟට අරගෙන බලනකොට අර මුලින් වෙච්ච අඩුපාඩු ගොඩක් සැකසීලා තියෙනවා. හැබැයි වෙන වෙන පැතිවලින් අඩුපාඩු සිද්ධ වෙලා. මෙහෙම අවුරුදු 5ක් 10ක් එක දිගට එකම පින්කම සිද්ධ කරමින් නැවත නැවත පොතක සටහන් තබමින් ආපසු හැරිලා පුනරාවර්ජනයක යෙදෙමින් කටයුතු කරද්දී තමයි බුද්ධ පූජාවක් හරියට බුදුගුණ සිහි කරගෙන කරන්නේ කොහොමද කියලා අපි උනත් ඉගෙන ගන්නවා. එනිසා පින්නතුනේ පින්කම් කරන එක පහසු දේවල් නෙමෙයි. බුදුහාමුදුරෝ දේශනා කරන්නේ සුකරානි අසාදෝනි අත්තනෝ අහිතානිච යං වේ හිතංච සාධුංච තං වේ පරම දුක්කරං. Tamanට අහිත පිණිස අවැඩ පිණිස හේතු වෙන දේවල් කරන එක එච්චර අමාරු නෑ. ඒවා ලේසියෙන්ම කරන්නට පුළුවන්. නමුත් Tamanට හිත පිණිස වැඩ පිණිස පවතින දේවල් කරන එක ඒතරම් පහසු දෙයක් නෙවෙයි කියලා බුදුහාමුදුරෝ දේශනා කළේ. අනන්ත සසරේ අපේ සිත පුහුණු වෙලා තියෙන්නේ අයහපතට අකුසලයට විනා යහපතට නෙවෙයි පින්නතුනි. ඒ බඳු නොහික්මුණු මනසක් සංවර කරගෙන කුසලයක් කරනවා කියන එක පහසු කාර්යයක් නෙමෙයි. ඒ නිසා කුසල් දහම් කරද්දී අපි නැවත නැවත සිත බලන්නට ඕනේ. මේ නිසා අපේ මනසේ චිත්ත සංහිඳියාවක් ඇති වෙලා තියෙනවා. දවසක් මට මතකයි දවස මුළුල්ලේම මම ටිකක් වෙහෙස මහන්සි වෙලා එදා දවසේම මට ටිකක් උණ ගැනෙන්න වගේ හරිය ඇඟට තෙහෙට්ටුවක් තිබිච්ච දවසක්. දවසේම මම දානි වන්දලා කුටියට වෙලා නිදාගෙන හිටියා. කවුරුත් ඇවිදින් විමසුවේ නැහැ. හවස් වෙලා ලොකු හාමුදුරුවෝ ඇවිල්ලා මට කිව්වා බෝධි පූජාව තියන්න කියලා. මට හොඳටම තරහ ඒ මොකද දැන් උදේ ඉඳන් මං අමාරුවෙන් ඉන්නවා කවුරුත් ඇවිදින් මොකද කියලාත් ඇහෙන්නේ නැහැ මේ බෝධි පූජාව තියාගන්න ඕන වෙනකොට මට ඇවිදින් කියනවා කියලා මට නොමනාපයක් ඇති වුණා. හැබැයි එසැනින්ම මම කල්පනා කළා ඇයි මං එහෙම හිතන්නේ. මට මේ හොඳ වැඩක් කරන්නනේ කිව්වේ. වෙනදත් මම බුදුන් වදිනවා. ඉතින් අදත් බුදුන් වදින්නනේ කිව්වේ. වෙන අපරාධයක් කරන්න නෙමෙයිනේ. අනිත් එක මේ අමාරුවෙන් වෙහෙස වෙලා රෝගී වෙලා ඉන්න දවසටමනේ පින්කමක් කරන්නටම ඕන. දැන් ලොකු හාමුදුරුවෝ මතක් නොකළා නම් එදා දවසේ මම බුදුන් වඳින්න කීයටවත් යන්නේ නැහැ. ඉතින් පිච්ච වෙහෙසත් එක්ක. ඒ නිසා මම කල්පනා කළා මේක නපුරක් නරකක් නෙවෙයි මට මේ හොඳක් නේ කිව්වේ. ඒ නිසා මම එහෙම හිතන්නට හොඳ නෑ කියලා අර මතුවෙච්ච ආවේගය යටපත් කරගෙන මම ඊටාම සතුටු සිතින් බෝධිය ළඟට ගියා. ඒ යනකොටත් මට සිහිපත් වුණා බුදුහාමුදුරුව අපට මේ ධහම කියා නොදුන්නා නම් අපි කෝපයෙන් මොනතරම් දැවෙනවද? සිත පාලනය කරගන්න හැටි බුදුහාමුදුරුව කියා දීපු නිසා අපට කොච්චර මනසට සහනයක් දැනෙනවද? මෙහෙම හිතන්න හිතන්න වෙනදටත් වඩා බුදුහාමුදුරන්ගේ ගුණය ගැන හිතට සද්ධාාවක් සතුටක් ඇති වුණා. ඒ සතුටත් එක්කලාම මම ගිහිල්ලා පැය එකහමාරක් විතර බුදුන් වැඳලා පිරිත් සජ්ජායනා කරලා බෝධි පූජාව තිබ්බා. ඒ කරලා නිම වෙනකොට පින්නතුනේ අර උදේ ඉඳලා තිබිච්ච කායික රෝගී తත්වය සම්පූර්ණයෙන් දුර වෙලා ගිහිල්ලා ගතසිත සැහැල්ලු වෙලා මට හිතුණා ඒ ඇති වෙලා තිබිච්ච කායික මානසික සුවයත් එක්කලා ඕනම් එළි වෙනකම් මට බෝධිය ළඟ වාඩි වෙලා ඉන්නට තරම් තිබුණා. ඒ තරම් කායික මානසික සැහැල්ලුව. ඒ නිසා පින්කමක් හරියට කෙරෙනකොට බුදුගුණ හරියට සිතට සිහිපත් වෙනකොට කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡාදී නීවරණ ධර්මයන් යටපත් වෙලා කායික මානසික සුවය සැහැල්ලුව සිහිය සහ ඒකාග්‍රතාවය අපේ సంతානය තුල වැඩෙන්නට ඕනේ. ඒ වැඩෙන ආකාරයෙන් ඒ කටයුත්ත කරන්නට පුළුවන් නම් තමයි ඒක උසස් පින්කමක් බවට පත් වෙන්නේ. හැබැයි මේ සඳහා හුඟා කාල වේලා අරගෙන අනිත් වැඩ ඔක්කොම නවත්තලා කරනවා කියන එක විතරක් නෙමෙයි මුලදී හැම පුහුණු වෙන්න ඕන. හැබැයි පස්සේ පස්සේ අනිත් වැඩ ඔක්කොමත් එක්කලා හිත සංසුන් කරගෙන කරන්නේ කොහොමද කියලාත් අපි ටික ටික ඉගෙන ගන්න ඕන. එහෙම නැති වුණොත් එහෙම පින්කමක් කරන්න ගියන් පස්සේ සති ගණන් මාස ගණන් අනිත් වැඩ ඔක්කොම නවත්තලා ඒක කරන්නයි වෙන්නේ. මුලදී හැම තමයි. හැබැයි කලකදී අර වැඩත් එක්කලාම හිත සංසුන් කරගෙන පින්කම කරන්නේ කොහොමද කියලා පුහුණු වෙන්නට ඕන. ඉතින් කාල වේලාව ගත වෙන නිසා ඔය සීල සමාධි කියන කරුණු දෙක විතරයි අපි විග්‍රහ කළේ ප්‍රඥාව ඇති කරගෙන පින්කම් කරන්නේ කොහොමද කියලා ඉදිරි ධර්ම දේශනාවක නැවත පැහැදිලි කරන්නම් මේ කියපු කරුණු සිතට අරගෙන අපි කුසල් දහම් කරද්දී අපේ කය වචන දෙකෙන් අනුන්ට හානියක් නොවෙන්න තමන්ට හානියක් නොවෙන්න මෙලව පරලොව විනාශ නොවන හැටියට සීල සංවරය ඇති කරගෙන කුසල් දහම් කරන්නේ කොහොමද කුසල් දහම් කරද්දී සිත ආරක්ෂා කරගෙන සිහිය සහ ඒකාග්‍රතාවය දියුණු කරගෙන නීවරණ ධර්මයන් යටපත් කරගෙන සදහැ සිතින් කුසල් දහම් කරන්නේ කොහොමද කියලා